එවිය සමග ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රසභාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර සුභාවිත ගීතය අපේ හදවත් ප්‍රීණණයට පත් කරනවා. එනම් ප්‍රීතියට, විනෝදයට, සන්තෝෂයට පත් කරනවා. එය අප තුල දැනෙන චමත්කාරය පරිපාකයට නැංවීමක්. ඉරිදා සංග්‍රහය ආරම්භ කරන්නේ ඒ අදහස පෙර බැරිවයි. ඉරිදා සංග්‍රහයේ ආරම්භක ගීය වශයෙන් තෝරගත්තේ කරුණාරත්න දියුල්ගණේ සහ දීපිකා ප්‍රියදර්ශනී ගැයූ මේ ගීතය මේ යුග ගීතයක්. ගීතය රචනා කළේ බඳුර නානායක කරවසම්. ඒ කවියාගේ දීපද රචකයාගේ නැවුම් ගීතයක් අත්දැකීමක්. එය සංගීතයට මුසු කළේ ආචාර්ය රෝහණ වීරසිංහ. මේ කරුණාරත්න දියුල්ගණේ සහ දීපිකා ප්‍රියදර්ශනී. මගේ දුවීම අලුතෙන් ධනවත් වුණු බොහෝ දෙනා ලෝකයේ තුල විවිධ නම් වලින් හඳුන්වනවා. ඒ ධනපති පන්තිය ඇතැම් වෙලාවට ලෝකයේ සමාජයේ ඉතා හොඳ සුබ සාධන වැඩ කටයුතු කරනවා. පාසල් හදනවා, ස්පිරිතාල නිර්මාණය කරනවා, ලෙඩ්ඩුන්ට උපකාර කරනවා, වාද බේදයකින් තොරව ආගම් ධර්මවලට උපකාර කරනවා. ඒ ධනවත් වූ මිනිසුන්ගේ ජීවිතවල විවිධ සොඳුරු පැති වගේම අඳුරු පැතිත් තිබෙනවා. මේවා දිහා කවියෝ බලාගෙන ඉන්නවා ගීපද රචකයෝ විවිධ නිර්මාණකරුවන් කලාකරුවන් මේ අත්දැකීම් ඔස්සේ විවිධ නිර්මාණ කරනවා. එබඳු නිර්මාණයක් පණ්ඩුක සමරසේකර ඔහු හිටපු නාවික සෙබලෙක් ඔහු ආබාධයට ලක්වුණු නාවික සෙබලෙක්. ඔහු ගැයුවා මේ ගීතය. ගීතය සංගීතවත් කළේ එච්.එම්. ජයවර්ධන සංගීතවේදියා විසින්. එහි නව ධනපති පන්තියේ නව ධනේශ්වරයේ අලුත හැදුණු මේ මුදල් හදල් තියෙන අය ඇතැම් වෙලාවට උන් තුල හොඳ රසිකත්වයකුත් තිබෙනවා. මේ મંદિર තුල නැටුම් ගැයුම් වැයුම් සිද්ධ වෙන හැටි ඒවට ගොදුරු බිම් වන තරුණයන් පිළිබඳව පුවතක් තමයි මේ ගීතයට ඇතුළත් වී තිබෙන්නේ. ලෙස මැද විසිතුරු අඥා විය නිර්වත දුරු අන්න ඇපල් විඳි පළතුරු බොන්න දුරම් ඇති විනිතු අලුත හැදුණු දේවාලයේ සැමට පිබිනු දේව රාසියේ පාර මිතුරා ඇතම දුසෙන් බඳුන් පුරා චීන ගොඩින් ආලිංගන රංගනයේ කාගදාරි සංගීතෙන් කුමාරා රජ මෙතිසින් මකියා වෙලි කුමාරයන් කවුතිල්ලගේ පෙලන්තියෙන් ගොදුරු සොයන වියාලයන් තුර්කි පලස මැද විසිතුරු කන්‍යා විය නිරුවත හුරු කන්න ඇතල් විඳි පළතුරු කොන්න දුටන් ඇති मजबूत है दिल है ये समझ भी दुनु देवता ආචාර්ය සනත් නන්දසිරි සාමාන්‍යයෙන් එතුමාගේ විශිෂ්ට ශ්‍රේණියේ සරල ගී වැඩසටහන් වලදී අලුත් රචකීන්ට අවස්ථාව ලබා දෙනවා. නව ගීත රචකීන්ට බිහි වෙන්නට. ඒ නිසා පුෂ්පා රෝහිණී රාජකිරිය නම් වූ ගුරුතුමියක් ඉන්නවා. ඇය කලකට පෙර මඩකලුපේ ජයන්තිපුර සිංහල මහාවිද්‍යාලයේ ගුරුවරියක් හැටියට පත්වීම ලැබුවා. කල්ලඩිපාලම නමින් කුමරි පත්තරයට ලස්සන කතාන්දරයක් ලියලා තියෙනවා. ඇය කවි ලිව්වා, ළමා පොත් ලිව්වා. පසු කාලයක ඇය විසාකා විද්‍යාලයේ ගුරුතුමියක් බවට පත් වෙනවා. ඇය විසින් කලකට පෙර මහාචාර්ය සනත් නන්දසිරි කලාකරුවාට ලියා දුන් ගීතයක් හාහා පුරා කියා සනත් නන්දසිරි කලාකරුවා මෙසේ ගායනා කළා සරල ගී වැඩසටහනකට. ඒ ගීතය අපි අසමු. එහි රාධාකෘෂ්ණා පුවතත් සම්බන්ධ කරගෙන ආදරයේ සොඳුරු හැඟුම් අප තුල දනවන ගීයක් හැටියට හඳුන්වන්නට පුළුවන්. කන් දෙවනේ හිඳ පල්ලවි පාලම තුතුවනෙතින් ඔබ හිනහෙනවා කුමරිය රාධා මැකියන්නේ නෑ මගේ සිතින් කලතු తీරේ කල් හෙවනේ හිඳ කල්ලදි පාලම තුතුවනෙතින් ඔබ හිනහෙන කුමරිය රාධා මැකියන්නේ නෑ මගේ සිතින් දියඹට ඇදිනා උරු පෙළ අතරින් සයුරේ ගීතය සවන දැකේ දියඹට හැදෙන ඔරු පෙළ අතරින් සයුරේ ගීතය සවන දැකේ බෙලිකටු අහුලන පුංචිල දැරියන මතක පොතේ පිටු අතර දිසේ කලකුතිරේ කල්හෙවනේ හිඳ කල්ලඩි පාලම දුටුවනෙතින් ඔබහි නැහෙනවා කුමරිය රාධා මැකියන්නේ නැ මගේ සිතින් ගඟයි මැදුරෙන් පවනට මුසු වී රැවුදෙන්නේ මුදංග රාවණ ඕවිල් මැදුරෙන් පවනට මුසු වී රැවුදෙන්නේ දෙමිවර දෙබෙනෙහි ඔබත් මා අද සියල්ල සිහිනෙන් සුන්දර වූ කලපු තීරයේ කල්ජවනේ හිඳ කල්ලදි පාලම දුටුවනිතින් ඔබ හිනහෙනවා කුමරිය රාධා මැකියන්නේ නැ මගේ සිතින් ඉන්දියාවේ සුවහසක් Hindu ජනයා ඒ වගේම මුස්ලිම් වරුන් ඉස්ලාම් බැතිමුතුන් වුවත් ඔවුන් දැන් මොහමඩ් රාෆි කියන මේ කලාකරුවා අයත් වන්නේ ඉන්දියාවේ මුස්ලිම්වරුන්ට. ඔහු ඊටාම විශිෂ්ට දෙවියන්ට කතා කරන ගීත ගායලා තිනවා. ඔහුට බුදුන් වහන්සේද ජේසුතුමාද නබිනායකතුමාද ගුරු නානක්ද ක්‍රිෂ්ණ දෙවියන්ද රාම් දෙවියන්ද කියලා විශේෂ වශයෙන් වාද වේද නැහැ. ඒ බඳු ගීතයක් ලතා මංගেশකර් අද්විතීය ගායන ශිල්පිනිය ගැයුවා බොහෝ කාලයකට පෙර. මහත්මා ගාන්ධිතුමා මේ භජන් ගීතයට ඉතාම ප්‍රිය කළා. අපි ඉදිදා සංග්‍රහයේ මීට පෙරත් මේ භජන් ගීතය විකාශය කොට තිබෙනවා. අපට විවිධ ශ්‍රාවකයන්ගේ ආරාධනා තිබෙනවා මේ ගීතය නැවත අහන්නට කැමතියි කියලා. ඒ ගීතයයි මේ ඉරිදා සංග්‍රහයට එකතු කරන්නේ ලතා මංගেশකර්. Thank you. धन जन वैष्णव वैष्णव චන්ද්‍ර අබේසිංහ අංක 132 ඒ අභය ලියන්වල පාදුක්ක ඒ මහත්මයා අපේ ශ්‍රාවකේ ඔහු ලිපියක් ලියලා තිබෙනවා අපට අපේ නිෂ්පාදකතුමියට ඉරිදා සංග්‍රහයේ දීර්ඝා විමර්ශනයේ හඳුවලට අප පහුගිය වතාවක ඉදිරිපත් කළ ගීතයක කිසියම් ප්‍රමාද දෝෂයක් වැරද්දක් තිබෙනවා කියලා ඒ ලිපිය ලිව්වාට ඔබතුමාට ස්තුතියි. ඒ ගීතය නම් රෝහිත විජේසූරිය ගැයූ රන් රැස් කෙඳි දසතවිතා යනුවෙන් කියවෙන ගීතය. බිනරමලී චිත්‍රපටයේ ඇතුළත් වෙලා නැහැ කියලා ඔහු කියන්නේම ගීතය මුවන් පැලස්ස ගුවන්විදුලි මාලා නාටකයේ චරිත සිද්ධි ඇසුරෙන් මේ ගීතය රචනා කළා කියා තමයි එතුමා අප වෙත සඳහන් කොට තිබෙන්නේ. ඒ නිසා මේ කාරණයට ස්තුතිවන්ත වෙමින් අපි කටයුත්ත ඒ කාරණය මෙසේ ඉදිරිපත් කරන්නට කැමතියි. අපි කරුණු දෙකක් ගැන සැලකිලිමත් විය යුතුයි. තමන්ගේ සිත කිලිටි නොවීමට සහ ලෝකයට හානි නොවීමට සමහර ක්‍රියාවන් තියෙනවා තමන්ටම අනර්ථයක් ගෙන දෙන්නා වූ සමහර ක්‍රියාවන් ලෝකෙට හොඳ වුණාට තමන්ට අනර්ථයක් ගෙනෙනවා සමහර ක්‍රියාවන් ලෝකෙට නරක වුණාට තමන්ට හොඳක් කෙරෙනවා ඒ ගැන හිතලා අපි ක්‍රියා කළ යුත්තේ ලෝකෙටත් අපටත් අර්ථයක් සෑදෙන සිද්ධිවල ක්‍රියාවලම තමයි. ඒ අදහස බෞද්ධ අදහසක් බුදුදහමේ තිබෙනවා. හැබැයි අනිකුත් ආගම්වල මෙබඳු දේවල් කියවිලා තිබෙනවා. ඉතින් අපි කල්පනා කළා ආනන්ද හේවා රංහිඳ අකාලයේ මියගිය තරුණ ගීත රචකයා. ඔහු තාම අර්ථ සම්පන්න ගීත ගණනාවක් රචනා කළ කවියෙක් හොඳ පරිකල්පන ශක්තියක් තිබුණා. රෝහණ වීරසිංහ සංගීතාචාර්යතුමා මේ ගීතය නිර්මාණය කළා. ඊටාම විශිෂ්ට තනුවක් සකසමින් විශාරද එඩ්වඩ් ජයකොඩි ගායන ශිල්පියා මේ ගීතය මෙසේ ගායනා කළා. දුන්නට පුතු ගෙදර ඇවිල්ලා බුදු සුවඳ බුදු එළිය පැලපුරා ඉස්තර වගේ මගේ පුතේ කියාලා තුරුළු කරගන්න නම් එපායි මං වෙලා බත් කටක් කවන්නට හිත ගියත් ලං වෙලා එපාසිල පැවැත්මේ මෞසෙනෙහි සිහි වෙලා වන කතා කියන කොට පුරතෙන් විදා දුක නිවෙන වන අසමු මෙසු ප්‍රියා හඳුන් නැති සිතින් පුත දකින්නට විරිපතා අපි නිවර ලබමු වැටි වැඳ පුතු දෙපා ගෙදර ඇවිල්ලා බුදු සුවඳ බුදු එළිය පැලපුරා පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශනී හඳුබලයි. පෙරොන් 9යි විනාඩි 32යි දැන් වේලාව. ඔබ එක්ව සිටින්නේ සදේශීය සේවය සමග.